සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදී තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ධාරතේන පතං සබ්බං අච්චයන් කමුදති වාතේ කමාමි කමිතබ්බං ඕකාස කමාමි වන්තේ සුපත්විත්තා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත් සුවපත් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්නෝත්තර වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගනිමු. අපි ඉල්ලා හිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කළ දින විදියට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දින ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සඳහා ප්‍රශ්න 14ක් අප වෙත ලැබී තිබෙනවා. මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා ගෞරවණීයන් අපට අවසර ලබා දෙන ලෙස කාරණක විලා සිටිනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. කයේ කයානුව බැලීම දෑස වසාගෙන ආහාර සැපුවෙමි. පළමුවරට මම මගේ දිව හට ගැනීම දැකීමි. ආහාර කටට දැමූ පසු දිව කරකවන ආහාර තොල් හා හකු තද තද කර දත් මගින් අඹරවයි. මේ ධර්මතාවයක් ලෙස දැක්කෙමි. ආහාරයේ අම්මිටක දිවට දෙන රස වේදනාව කුමකින් ආවාදයි නොදැක්කෙමි. නමුත් ආහාර මුඛයෙන් ගිලිහෙන තුරු වේදනාව අත්දැක්කෙමි. දිව නොමැති වී ගියේය. නැවත අත ආහාර ගැනීම සිදු කරයි. පහදන්න. නිදුක් නිරෝගී වේවා. උපයර සතිපාසලේ ඒ පොඩි ළමයෙකුට මුද්‍ර පළංගියක් දීලා රටේ ඉන්දියාතියක් දීලා මට යන්නේ රටේ ඉන්දියාත් පිළියක් දීලා තොපියක් දීලා මේ බර බලන්න කියනවා. හැඩේ බලන්න කියනවා. කණ්ඩ දීලා මිරිකලා බලන්න කියනවා. දිවට ගාලා බලන්න කියනවා. එක එක පැති වලින් ගඳ බලන්න කියලා. බල්ලිවලා මේ දිවේ තියලා රස බලන්න කියනවා. ඉතින් ඒකට ඒ ළමයා කවදාකවත් කාපු නැති කෑමක් වත්. අපි ගුරු ඒ කට්ටිය අධ්‍යක්ෂකවරු පළාත් අධ්‍යක්ෂකවරු ඒ කෙනෙකුට කිරුවට පස්සේ කියනවා මේ අවුරක් කරන කටේ දා ගන්නවා මිසක සෝනස කවදාකවත් ඔහොම කරලා නැහැ. ජුජුප්ස් එකක් දුන්නේ බර රස, තද ගතිය, නාය. එතකොට එතන හිටියා විශේෂ අධ්‍යාපන ක්‍රම උගන්වන අධ්‍යක්ෂකතුමියක්. එතුම කිව්වා මේ මේ විදිහට තමයි කිව්වා අන්දායේ ආහාර ගන්න. ගන්න ඉස්සෙල්ලා ඒක අත ගාලා බලලා දිවට තියලා බලලා අත ගාලා තමයි ගන්නෙ. මොකද එයාට හැපෙන්නේ නැහනේ. එතකොට එයා අනික් ඉඳුරංගෙන් තමයි මේ අඩුපාඩු සම්පූර්ණ කරන්නේ. ඒ නිසා මේගොල්ලෝ ආහාර ගන්නකොට අපිට ටිකක් සතුටුමත් නැවතිල්ල කරන්නේ සතියෙන් කරන්නේ අපිට ඉඳුරන් වැඩි වෙන නිසා අපි කාගෙන කාලි වුණාට පස්සේ තමයි මතක් වෙන්නේ බත් කෑලවද කියලා. එනිකමට හරි අපෙන් ඇහුවොත් ඊයේ උදේ මොනවද කෑවේ කියලා මතක නැහැ. අද උදේ මොනවද කෑවේ කියලාත් මතක නැහැ. ඒ තරම්ම මේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියනවා මෙතනින් ගිහිල්ලා පල්ලෙහෙන් ගිය ප්‍රමාණය ලොරි ලෝඩ් කීයක් ඇද්ද කියලා මේ වෙනකොට. කෝච්චි ලෝඩ් කීයක් කාලයක්ද කියලා. ඉතින් මෙහෙන් එනවා මෙහෙන් යනවා. ඉතින් ඒක කවදාකවත් කනකොට ඒ විදිහට කරලා බැලුවොත් එහෙම පේනවා. ඒ කටයුත්ත කරන්ඩ අපි කොච්චරක් අද නොදැනුවත්ව සම්බන්ධ වෙනවද කියලා. ඇහ කන දිව නාසය කය සම්බන්ධ වෙන ඊට පුරුද්දට යනවා. නමුත් ඒක වල සත්‍යමත් වුණොත් ඒකේ ඕජාව ඒකේ රසය පුදුම විදිහට තමන්ට සප්පාය වෙනවා ਸਰවචනාංශේ රස සංවේදී රසන නෝච රස රස රාග සංවේදී කියනවා මේ රොටි කැලක් දිවේ තිබ්බත් ਸਰවචනාංශගේ 80ක් රසනහර පිනවනවා සම්පූර්ණ ඕජාව ලැබෙනවා බොහොම පොඩ්ඩයි කන්න ඕන අනික් කට්ටිය දුවට රස මසවුළු සහිතව හදලා භෝජන සංග්‍රහ කරලා කන්න තියෙන ආසාව නිසා කලින් ටික වමාරලා ගිහිල්ලා ආය කනවලු. බටේ හරියට කෙරනවලු ඒකට. මම දන්නේ ඒක හරිද කියලා ඒ මේ රෝමේ තිබුණු ප්‍රධාන මැඳුරු වල වොමිටෝරියම් කියලා එකක් තියෙනවා. මුදරඳුර කාලා කාලා කාලා ගිහලා අතෙන් ගිහලා වමාරලා ඇවිල්ලා ආයෙ කන මොකද කැම රසයි. බඩට ගන්න බෑ. මේ කැම දාස කියලා තමයි කියන්නේ කටේ. අපිත් එහෙමයි කන්න ගියාම මොනක්වත් බලන්න. ඒක හොඳට කරලා බලන කරනකොට තේනවා ඒ වෙලාවේදී අපේ හිත ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක සතිමත් මොහොතක් එහෙම නැත්නම් නැවතිල්ල නිස්සද්දව කැමටික ගන්න පටන් අරගත්තොත් ඒක ලොකු ධනමන පිනවන වැඩක්. අශෝක රජුරෝ ඒ කාලික යුද්ධයෙන් පස්සේ බයට බමුණන්ට කණ්ඩ දුන්නා. දාන දෙනවා. මේ බමුණෝ කාලා කාලා කාලා කට දෙපැත්තේ එකතු වෙන ප්‍රමාණය විතරක් කපුටෙකුට කන්න තරම් තියෙනවා. නැගිටිනකොට කවුරු අත දෙන්න ඕනලු. ඇඳගෙන ඉන්න සලුව බිමට වැටෙනවා. ඉතින් රජුරොන්න මේක අප්පිර නිසා රජුරෝ කිව්වලු සේවකයන්ට කන්න දෙන්න කියලා. දවසක් අත් අවුරුදු සාමනීර කියන්නේ මේ ආමුරන්ට හතිව දෙකක් විතර වෙනවා. නේ? 11යි. හත් අවුරුදු සාමනීර කෙනෙක් දැක්කලු මාලිගාවේ බිම ඇවිදිනවා. බොහෝම නැවතිල්ලේ. විජහට පයින්ඩ කාර්යයක් කරලා කිව්වලු ගෙන්නන්න කියලා. රාජ සභාවට. කිල්ල කිව්වලු අවසරයි වාඩි වෙන්න කියලා. හොඳට වටපිට බලලා නැග්ගල සිංහාසනේ උඩට. නගින්න බැරිලු. රජුරෝ ගිහලා උසලා තිබ්බලු. මොකද ආම්දුරෝට වඳින්න කවුරුත් නැහැ. ඉතින් ආම්දුරෝ ගියා මම තමයි ලොක්කා නැග්ගා සිංහාසනේ. ඊට පස්සේ කිව්වලු අවසරයි සාංශෝ බාංශික ඉරියව බොහොම පැහැදිලි. මට හෙට දාන්න වඩින්න කියලා බෑ මට එන්න බෑ. මට එනවනම් අපි ලොකු හමුරට ආර්දනා කරන්න ලොකු හමුරුකෝ තමයි මම එන්නේ කියලා. ඊට පස්සේ ඉතින් ආර්දනා කරලා ඒ දෙනම ඇවිල්ලා දාහනේ වළඳනවා බල්ලා තමයි බුද්ධ ධර්මයට හැරුනේ. එතෙක් කල් මේ බමුණු කරපු විකාරත් එක ස්වාමීන් වහන්සේ නිග්‍රෝධ සාමණේර හැබැයි ඒ සාමණේර රජපෞලේ පැටියෙක්. නිග්‍රෝධ සාමණේර ලේවලිම රජපෞලේ අශෝක රජුරෝ මරලද සහෝදරයෙක්ගේ පුතෙක්. ඉතින් ඒ රජුරෝ ඒ දරුවා ළඟ තියෙනවා අර සිංහ සෙයියා. ඒ කුලවන්ත ගතිය කුලවන්ත කමනත් ඇටි තෙදක් තියෙනවනේ. භවන මේ ඉවුරක් අන්දර පස්සේ ඒක නිසා අපි කන දිහා බලනකොට කී දෙනෙක් හරි ඒක දැනගෙන කරනවද කියලා බැලුවොත් ඒකෙන් ගොඩාක් Tamanටත් SMS data එක slowly mindfully silently එතකොට එන රස හොඳට දිවේදි රස දැනුනොත් කවදාවත් ඩයබටිස් එන්නෙම නැහැ. දිවෙම නැත කරන්න පුළුවන්. ඒක නිසා ප්‍රොෆෙසර් ලිල්ඩි සිල්ලා පොතක් කියලා තියෙනවා දිවෙන් සියදිවි නසා ගැනීම කියලා. අද තියෙන එක. කනවා මොනවා කනවත් දන්නේ මනාපදේ දන්නෙත් නෑ අමනාපදේ දන්නෙත් නෑ ඇද්ද දන්නෙත් නෑ මජිත් දන්නෙත් නෑ කාගෙන කාගෙන කාගෙන කියලා බලනවා ඉතින් උනට ඒක මාත් වෙනවා නැත්නම් අහන්න නැතුව මැරලා යනවා දිවෙන් දිවෙන් තමයි බර ගානක් අද සීඩී නසාගන්නේ ਸਰවචනංශේ වළඳනකොට ඒ බලහන් ඉඳලම ඒ බ්‍රාහ්මණී කියනවා ਸਰවචනංශගේ දහනේ වළඳන ලීලාව ඒක නිසා Tamanටත් ඕනේ නම් ඒ වැඩේ කරගන්න මොකක් හරි එක වැඩක් අල්ලන්න අරගෙන ඒක නැවතිල්ල කරලා බලන්න මානව ඉතිහාසයේ සම්පූර්ණ දැනුම මානව ප්‍රජාවගේ සියලු දැනුම අපේ එක ක්‍රියාවකදී අපිට දැනගන්න පුළුවන්. ඒ නිසා අපිට අවශ්‍ය වෙන ඒ සભ્યත්වගත මහත්ම එහෙම නැත්නම් ඒ හැදිච්ච ගති වලට යන්න පුළුවන් පොඩි ආමඳුරු කෙනෙකුට මේ මේ සයිස් එකේ ආමඳුරු කෙනෙකුට ශික්ෂා ශික්ෂාපද 17ක්ද 75න් 17ක් විතර වගේ දාහනේ ටිකක් කරගත්තාම වලතර හැටි. අනිතික සිවුරක් අඳින හැටි. අනිතිකට බණක් කියනකොට හැටි. මොකද ওই තුනේ ලෝකයේත් එක සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මේ ආමුදු කෙනෙකුට දැනගෙන තියෙන්න ඕනේ. දාහන ටික වළඳනකොට මේ මේ ශික්ෂාපද මතක තියාන දාහනේ වළඳන්න. ජාද උදේ කියනවා අර මහත්ෙක් මේ මේ ආමුදු පොඩි ආමුදු වළඳන දාහනේ වළඳන්න ගියාම ලොකු ආමුදු දිගට බණ කියනවලු. පොඩි අමරණ බඩ ගිලිලු හොඳට. ඉතින් කකෝ දෙක දිග නවාගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා අනේ මේ ආම්සෝ කවදා බණ ටික කියයිද දාන ටික ඔක්කොම නේ වෙනකම් බලන්නලු ආගන්න. ඉතින් මහානකම අමාරුයි. පොඩි ආම්සෝ. එළද පොඩි ආම්සෝ hina වුණා මයික් දෙකකට ඇහිඳ. දේශා බත් කනවා කියන එක ලේසි නෑ. ඒක හරියට කරනවා නම් ආහාරං නිසාය ආහාරම් පජහත කියලා බුදුරජාන්සේ උගන්වනවා මේ ආහාරයේ තියෙන ගිජුකම නිසාම ලෝකේ සංසාරේ තියෙන ගිජුකම නතර කරන්න පුළුවන්. ඒ නිසා මේක දිගට කරන්න කරනකොට පේනවා එක එක ඇහ කන දිව නාසය වෙන වෙනම ඒ කටයුත්තට සම්බන්ධ වෙන හැටි හරි පුදුමයි. අවසරයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පර්යංකෙහි හිඳ ආනාපානය වඩන්නෙමි. මද වේලාවකින් හෙමිහිට දෙනෙත් ඇරෙන්නක් මෙන් දැනුනි. දෙනෙත් පියාගතිමි. ඇහි පිහාටු ඊතා වේගයෙන් ගැහෙමින් හිමින් විවරවන්නට විය. යලි යලිත් ඇස් වසන්නට උත්සාහ කළද ඊතා වේගයෙන් ගැහෙමින් ඇස් පිහාට විවරවන්නට වුනි. බියක් වැනි සිතවිල්ලක් සිතට නැගුණි. බුදු පියාණන් වහන්සේ සිහියට නැගුණි. එම සිතවිල්ල නැති වී ගියේය. අවසන ඇස් වසන්නටගත් විදිහටම වදයට අත්හැරියෙමි. ඇස් හොඳින් ඇරී තිබිනි. මාහට මම වයඩි වූ ආකාරයටම මගේ කය බෙල්ල දක්වා හොඳින් පෙනුනි. බලා සිටියෙමි. ඇස් පියන්නට හැදුවද බැරි විය. ආනාපානයට සිත දුනිමි. මද වේලාවකින් දැස් පියුනි. කළු පැහැ පවුරක් වැනි දෙයක් ඇස් පිහාටු මට්ටමේ සිට ඉදිරියට ඇදී යන බවක් පෙනුනි. එම ධාරාව තිරස් හා සිරස් අතට ඉදිරියට ඇදී යන අයුරු පෙනුනි. බලා සිටියෙමි. එකවර එය පහළට මගේ ඇස් දෙසට ඇදී යන්නට විය. ඒ සමග අත් දෙකට සුළං වදින්නාක් මෙන් දැනුනි. මා පිට කරන හුස්ම අතේ වදින බව හඳුනා ගතිමි. එදෙස බලා සිටියෙමි. එක්වරම මගේ අත් දෙකම ඉහළට ඇදී එන්නක් එන්නටත් දෙපා පහළට ඇදී යන්නටත් විය. යලිත් එකට ලං විය. මෙය කීප වතාවක් සිදු වුනි. එදෙස බලා සිටි විට මා හුස්ම ගන්නා විට අත් දෙක ඉහළට හා දෙපා පහළට ඇදෙන බවත් හුස්ම පිට කරන විට යලි එකිනෙකට ලං වෙන බවත් හඳුනා ගතිමි. හුස්ම ගන්නා රිද්මයට ඒ ටික වේලාවක් සිදු වී නැති වුනි. භාවනාවෙන් මිදෙන්නට මාසිතට මාසිතට අදිටන් කරගෙන බොහෝ වේලාවක් යනතුරු දෑස් ඉවර කරන්නට අපහසුය. ඇසැරියද ඉදිරියේ ඇති දේ පෙනේ. ඒත් ඇස්වලට අමුතු බර ගතියක් අපැහැදිලි බවක් පෙනේ. මුළු ශරීරයම සෙලවිය නොහැකිසේ ඝන වී දැඩි වී ඇතිසේ පෙනේ. බොහෝ වේලාවක් යනතුරු ඇස්වල බර ගති පවතී. මාහට සක්මන් භාවනාවට සිත එකඟ කරගත නොහැක. කොපමණ උත්සාහ කරද නොහැකිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පා කර මේ කරුණ පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. ඉස්සල් එකෙත් දීලා තියුණා කායේ කායානුපස්සී විහෙරති කියලා. ඉතින් මේ විදිහට කයට යන්න ඇරලා කයෙහි කායානුව දක්නාසුලෝ ගත කරන්න ගත්තොත් මේක පුදුමාකාර විකෘති තියෙන මේක ඇතුලේ. අපිට ඕන විදිහට කිසිිර පාත් ගන්න නිසා මේකට ශික්ෂාගාරක වෙන්න ඕනේ. විනයගරුක වෙන්න ඕනේ ටේබල් මැනර්ස් තියෙන්න ඕනේ මේක හරියට සභාගත කරන්න. එහෙම නැත්නම් මෙයාට ඕන ඕන විදිහට වැඩ. ඒක හරියට නින්ද ගිය බබෙක් අතපය දිගාර දිගාර hina වෙවි ඇස්තරර කත කරනා වගේ පුදුමාකාර වැඩතොගයක් තියෙනවා ඉතින් සම මේ ශිෂ්ට වෙන්න ගියාම ශිෂ්ට සමාජෙක ඉන්න ගියාම පුදුම විදිහට මේක හිර කරලා අල්ලගෙන දඬු කඳේ ගැහුවාගේ තියන්නේ මේ භාවනා කරනකොට ඔක්කොම අර තද වෙලා තිනවා නිදහස් වෙන්න පටන් ගන්නවා එතකොට අපිට ඕන දෙයක් නෙවෙයි වෙන්නේ බයකුත් හිතෙනවා නමුත් ටික වෙලාවක් කරගෙන යනකොට තේරෙනවා මේක බැලුවොත් කයිදියා බැලුවොත් මේ භූතාවේස්සේ වෙච්ච ස්වරූපයක් තියෙනවා එහෙම නැත්නම් මේ මතුරලා ආරූඪ වෙච්ච කපුවෙක් වගේ. මේ වැඩ වගේක් කරනවා. ඒ නිසා ඒක නිසා ਸਰවචනාංශය භාවනා කරනකොට ඉඳගෙන ඉන්න ආසන කියන්නේ පල්ලංකම්. පටිසල්ලාන කියන වචනේ. පටිසල්ලාන කියන්නේ සංගවිච්ච සංගුණ ස්ථානයක ඉඳලා මේක කරන්නේ. ඒ තරම මේ කයේ নানা ආකාර විකෘති. ඒක නිදා ගන්නකොටත් කියන ප්‍රසිද්ධ ස්ථාන නිදා ගන්න එපා. මොකද නිින්දෙදී ගොරවනවයි විකාර කරනවයි එහෙම නැති වුණොත් නිින්ද වැඩක් නැහැ. නිින්දෙදී ඒ තියෙන හැඟුම් මුදා හැරෙන්නේ. ඒ නිසා මේ විදිහට කරනකොට ශරීරේ පෙන්ටප් වෙලා තිබුණ ඒකට හිර වෙලා තිබුණ ආතති ආකල්ප උතුම් විදිහට නිදාස් වෙනවා. නිදාස් වුණාට පස්සේ නිකන් සම්බාහනයක් කරුවා වගේ ඇඟට ලොකු සාන්තියක් කරන ඉස්සලා අපි ඔක ඇති වෙන්න වෙන්න දෙන්නේ නැහැ. මොකද බයට මගදී නතර කරනවා. ඊට පස්සේ එහෙම දෙයක් ආවට පස්සේ බලන්න ඒක පැයක් දෙකක් යනකම් ඒකේ තියෙනවා. ඒක නැති වෙන හැටි බලන්න හිටියොත් මේ කයට ඇති වෙච්ච මේ එකලස නැති වෙන හැටි බැලුවොත් ඒක ඇතර නැති වෙන්නේ ඒක. ටික ටික ටික ටික තමයි නැති වෙන්නේ. ඒ නිසා මේ කය එකලස් වුණාට පස්සේ එකලස් වෙනවා කියලා කියන්න බෑ. මේ කය ස්වභාවික වුණාට පස්සේ ඒක පරියන්කෙන් නැගිටතර පස්සෙත් බලන්න. සක්මනේදිත් හිත එකඟ කිරීමක් සක්මනේ අවශ්‍ය නැහැ. එකඟ කිරීමක් නෙවෙයි මම ඉඳගෙන ඉන්නව නෙවෙයි ඇවිදිනවා කියන එක දන්නවනම් එච්චරයි. එකඟ කිරීමක් වෙනව නම් වෙන්නේ පරියන්කේ විතරයි. සක්මනේදී වෙන්නේ වීරිය වැඩි වෙන එක. ඒ නිසා සක්මනේ හිත එකඟ කිරීමක් කරන්න යන්න බෑ. කියන්නේ වෝමින් අප් කියලා නිකන් තරගයක් කරන්න ඉස්සලා අපි ඇඟ කර්මණී කර ගන්නවනේ. Java කවා ගන්නවනේ. එච්චරයි සක්මනෙන් කෙරෙන්නේ. මේ සක්මනෙන් එකලසක් ඕනේ. නමුත් සක්මනේ කොච්චර පියවර ගානක් වම දකුණ වශයෙන් සතියෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔය හුඟක් ඔය කමඨාන් සූත්‍රයේ ඉන්න හැම ප්‍රශ්නයක් වෙන්නේ හිත එකඟ කරන්න ගියොත් විතරයි. මෙහි එහෙම ගන්නෑ. හිත එකඟ නැත්තම් එකඟ නෑ. එකඟ නම් එකඟයි. ඒක විතරක් දන්න ඉතරයි. ඒ නිසා ධක්මන හිත එකඟ කරගන්න බෑ කියලා නිකන් ඉන්න එපා. ඒ අදාළ ව්‍යායාම ටික පරියන්කට සම්බරව දිකට කරන්න. අතිපූජ්‍ය ගෞරවනීය පඬිත කමඨහන් ආචාර්ය ආචාර්යයන් වහන්සේ මාහට අනුකම්පාවෙන් උපදෙස් දෙන මැනවි. මේ මාගේ දෙවන වார்த்தාවයි. මට ආනාපානයේ නුහුරු බැවින් ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මා පුරුදු කළ අශුභය මෛත්‍රිය හා ධාතු මනසිකාරයෙන් වඩා ප්‍රකට ධාතු මනසිකාරය බව වටහාගෙන එය කිරීමට පටන් ගත්තද දෙවන හා තුන්වන දවස්වල ඔබගේ දේශනා අසා ආනාපානයෙන් වඩා සතිමත් විය හැකියයි හැඟුණා. එම නිසා ධාතු මනසිකාරය විනාඩි කිහිපයක් වඩා සිත එක්තැන් වූ පසු ආනාපානය පටන් ගතිමි. ආශ්වාසයේ යම් විටක නාසයේ උඩු ප්‍රදේශයෙන් විටක තල් ආශ්‍රිත ප්‍රදේශයෙන් විටක ප්‍රපු ප්‍රදේශයෙන් තවත් විටක බඩ ප්‍රදේශයෙන් දැනුනි. ආශ්වාසය ප්‍රශ්වාසය අතර තත්පර දෙකක පමණ හිඩසක් ඇති බව වැටහිනි. ආශ්වාසය ප්‍රශ්වාසයට වඩා සීතල බවද දැක්කිමි. ශබ්දය බොහෝ විට බාධා විය. නමුත් නැවත නැවත උත්සාහ කර 20 වතාවක් පමණ එක දිගට කළෙමි. මෙසේ කරද්දී බොහෝ දුරට දකුණු නාසයෙන් ඇතුළු වෙන බවද දකුණු නාසයෙන් පිටවෙන බවද මූලිකව තේරුනේ අත අල්ලාය. නමුත් දැන් එය නොඅල්ලා තේරේ. ආශ්වාසය හා ප්‍රශ්වාසය එකම දීර්ඝතාවයෙන් දැනේ. ඒ අතර වෙනස තප්පර දෙකක් පමණ වේ. ශාරීරික වේදනා කකුලේ හා කොන්දේ දැනේ. එසේ වුවත් තව දුරටත් කරගෙන ගියෙමි. සමහර විට ඔළුවේ තැන් තැනින් තැන කූඹි දුවනවා වගේ දැනුනි. සමහර විට ඇස් වටේ වලවල් වාගේ පෙනේ. සමහර විට ප්‍රභාෂර වේ. සමහර විට දම්පාට පෙනේ. ශබ්දය මාගේ සමාධිය සමාධියට හොඳටම බාධා කරයි. එය બ્લોක් කිරීමට සෑහෙන වෙහෙසක් දැරුවෙමි. සමහර විට සිත මූල කර්මස්ථානයට ගෙන ඒමට හැකියිය. මෙසේ කරද්දී අද උදේ මුහුණාශ්‍රිත ප්‍රදේශයේ යම් යම් යම් වෙන පොඩක් අපැහැදිලි ස්වාමීන් වහන්සේ ටික වේලාවක් බලා සිටියෙමි. එය නැති වී ගියේය. සක්මන් භාවනාව. පාද වම දකුණ යයි මුලින් මෙනෙහි කර ටික වේලාවකට පසු ඔසවනවා, පදවනවා, තබනවා යයි මෙනෙහි කළෙමි. මෙය ටික වේලාවක් කළ පසු ඔසවනවා, පදවනවා, තබනවා, දකුණ ඔසවනවා, පදවනවා, තබනවා යයි මෙනෙහි කළෙමි. කකුල පොළවේ වදින විට දැනෙන ඒ ස්වභාවයට හිත යොමු කළෙමි. ඒ උස්සන විට නැති වී යනවා, නැවත තබන විට ඇති වෙනවා නිරීක්ෂණය කළෙමි. අත්දැකීම්. සමහර විට ඇස පිය ගසන්නට සිත වදදී. එවිට අවස්ථා දෙක තුන වසා ඉදිරිය බලා පළමුව ඇවිදිමි. සමහර විට ඇසේ මස් නලියන ගතියක් හා ඔළුවේ ඉදිකටු අනිනා ගතියක් දැනේ. අද උදේ සිත විසිරුණු අවස්ථා අඩුවිය. ඔබ වහන්සේගේ ධර්මදේශනාව ඊට උදව් වුණ බව විශ්වාසයි. බාධා නැතුව 23 වාරයක් පමණ සිහිය තිබූ බව නිරීක්ෂණය කරා. මට අනුකම්පාවෙන් උපදෙස් දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය හා නිවෙනින් සැනසීම ලැබේවා. තෙරුවන් සරණයි. මේකේ ආනපාන දෙන්දිස්සලාට පරණ කතාවල් ගොඩක් ගලපලා තිනවා. ඒක ඉතින් ওই වෙලාවේ ඇත්තයි. ඊට පස්සේ ලියනකොට මුදුන් මූල කර්මස්ථානයේ මුදුන් වෙච්ච වෙච්ච තැනින් මුදුන්පත් වෙච්ච තැනින් සාර්ථක වෙච්ච තැනින් රචනෙ පටන් ගන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා වල්පල් තියෙනවා කපල දාන එක කරන්නත් පුළුවන් වෙයි ප්‍රායෝගිකාර්ථයකුත් තියෙනවා. ඒ නිසා හරිය තැනින් පටන් අරගත්තට පස්සේ පස්සේ ලියනවා මම මෙතෙන් ආවේ විනාඩි මෙච්චරක් දඟලලා කියලා ඒක රචනයේ අන්තිමට දාන්න. ඒකෝට අපි අර මුල් දෙයට මුල් තැන දීලා වැදගත් දෙයට මුල් තැන දීමේ කටයුත්ත වෙනවා. ඒ වගේ තමයි හොයන්න ගියොත් මොනවත් මේ ජීවිතේ හම්බෙන්නේ නැහැ. නමුත් බලනකොට නිකම්ම එනවා. ඒ නිසා මොන්න ක්‍රමකින් හරි පටන් ගන්න. පටන් ගනිවලා කයට හිත ආවට පස්සේ එහෙම නැත්නම් කයයි හිතයි ආදුනාට පස්සේ ඒ කතන්දරේ කියන්නේ රචනය පටන් ගන්න එතනින්. එතෙන් නිකන් කරන අනික් දහං ගැට ටික අත්‍යවශ්‍යයි කියලා හිතන රචනයේ අන්තිමට දාන්න. ඒක වගේම හිත එකඟ කිරීමක් ගැන අපේක්ෂා කරන්න යන්න එපා. ඒ හිත ඒ කරන්න ගියොත් බලාපොරොත්තු සුන් වෙනවා 100 200ක් ෂුවර්. වෙන දේ කියන්නේ. අපි කියන එකට සතිය එලඹ සිටීම කියලා. මේ එකම් කිරීම කියන එක ඒක මහා මහා හෝනියම් වචනයක්. නර්ග දෙයක් නෙවෙයි. ඒක අවශ්‍යයි. නැත්නම් ඒක එනකන් ඉන්න. මේ අපි එකම් කරන්න තියා මේ තන්තරේ නටමු නැටිල්ල හැටියට මේ එක තැනකට වෙලා ඉන්නවත් ලොකු දෙයක්. කොයි එකක කරන්නේ? මේ ගෙලාව ගමන් මේ මීහරකෙක් කල්කුළු මීහරකෙක් ගමේ ඉදිගෙනලා විය ගහක බැඳගෙන වැඩ ගන්න පුළුවන් නෑ. ගන්න බෑ. ඌ දඟලනවා. ඒ නිසා ඌ එහෙම කරගෙන කීකරු කරගන්න. ඉතින් කීකරු වෙන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? මේක අකුළු මීහරකෙක්. ඒක නිසා අපි තේරුම් අරගන්න සංසාරේ බය විට වැඩි බොහොම ගැඹුරුයි. නිසා එකඟ වෙයි ඒ වෙලා වෙනකොට. එතකන් හොඳට බලන්න මේක දඟලන හැටි. කනුවට බය හැටි මිනිස්සු දකින්නකොට දඟලන හැටි කුළු ගතිය. හොඳට මතක තියාගන්න කුළු ගතිය කුළුමි මගේ කැලේදී නෑ. කැලේනට බොහොම විවිල් විවේකයෙන් ඉන්නේ. කුළුමිමයි කුළු ගතිය මත වෙන්නේ ගම්මැද්ද බැඳගත්තට පස්සේ. මේ ඒ පොඩි ආමතුරු කවිපන්තියේ කියනවා මම කිව්වා මේ 24 වෙනිදා ටික දාලා දෙන්න කියලා 25 වෙනිදා පොඩි ආමතුරු දෙනමක් කවි කියන එකක් තියෙන මේ ආමතුරු මේ කටහඬ හරි සෞතු මම අද කවියක් කියුවා ඒක මේ ගොරෝසු කටහඬ කවි කියන්න බැරිලු ලියන්න පුළුවන් ලියන්න බැරිලු කියවන්න පුළුවන් කිව්වා ලියපු කවියක් දුන්නා කෝච්චි පාරක බස් එකක් අරන් යනවා. එහෙම හරියන්නේ කවි කියනකොට කිය ඒකට කියන්නේ අර පොඩි හමුව දෙන මේ කවියකක් තියෙනවා කැලයෙන් ගෙනත් ගම ගෙදරක බැඳ සිටින කුළුමීමකු ලෙසට දැන් ඔබ හිත ගෙන යන්නේ කිව හැකි කෙරුවාවන් කිව හැකි වෙයිද කවියෙන් පවසන්න මගේ හිතත් ඒවයි නිබව ඒ වාගේ දැනගන්න කියලා ලස්සන කවියක් ලියලා ඒ කියන මං කව 25 වෙනිදා උදේ මාත් එක තියෙන දෙකවි ටික. ඒකේ ඒකේ අර වීඩියෝ එකත් එක්ක පෙන්නන්න ඕන. මෙතන ඉඳන කියන්නේ මං කව මේ පොඩි ආමර ඇන්ඩිසර මට කවි ලියලා දීලා යන්නේ කියලා. ඒ කුළුමිහරක ගෙනාවු ගාම හීයට ගන්න යන්න එපා. ගන්න බෑ. ඒ නිසා මේ තැම්පත් වීමක් ඉල්ලන්න යන්න එපා. ඌ දඟලන හැටි බලන්න. කැලයෙන් ගෙනත් ගම ගෙදරක බැඳ ඉන්න කුළුමීමකු ලෙස දැන් හිතගෙන යන්න. හැකි වේද කෙරුම් කවි කරමට පවසන්නේ මගේ හිතත් ඒ බව ඒ වාගේ ඒ දැනගන්න. කාගෙත් එච්චර කුළුමීහරකෙක් ඉන්නේ. ඕක කොයිද කීකා? කීකරු කරත හැකි ඔකට දුන්නොත් ඇනස්තීසියා ඉන්ජෙක්ෂන් එකක්. එතෙන් මැරුවොත්. එද හරිම කීකරු ඊට පස්සේ බුදුහාමර කියන්නේ ඇනස්තයිස් කරන්නත් එපා මරන්නත් එපා ඔක කීකරු කළ දෙන්න හැඩේ බලන්න කියලා. ඉතින් අපිට පුදුම කුලප්පුවක් තියෙන්නේ. සතිය පිටනත් ඉස්සෙල්ලා සමාධිය ඉල්ලනවා. මේක තමයි ක්‍රමය. බෑ බෑ බෑ කියන මුලදී මට මට බුද්ධානුස්සතියම් පුළුවන් අසුබේනම් පුළුවන් මෛත්‍රීනම් පුළුවන් කියලා. ටික දවසක් ගියාට පස්සේ ඔන්න ඒක පැත්තක දාලා හිමීට ආනපානට එනවා. වටටම ගිහිල්ලා ගෙට මෙනවා වගේ. ඒකට දවස් 3-4ක් ගියාට ගණන් ගන්න එපා. ඒක කවදාවත් වෙන්නේ නැහැ gedara හිටියනම්. නේවාසික භාවනා වැඩමුළුවට ඇවිල්ලා මේ කරන ඌලියම මේ උපස්ථාන නැත්නම් කවදාකවත් වෙන්නේ හැමදාම මට බෑ මට බෑ මට බෑ කිය කිය ඉන්නවා. බෑ කිව්වට ගණන් ගන්නත් එපා. නේ කට්ටියම විතරලා භාවනා කරන මොකට මන්ට බැරි කියලා බැලුවොත් හිමීටම දන්නේව නැහැ ඇවිල්ලා. ඊට පස්සේ ඒකට උපස්ථාන කරන්න. ඊට පස්සේ මේ ආනාපානෙ හිත එකක වීම බලාපොරොත්තු වෙන්න එපා. උස්මරලි කියක් බලන්න. මම දකුණ කීයක් බලන්න පුළුවන්. ඒ ටික පොඩ්ඩක් බලන්න. එතකොට අතිරේක ලාභයක් විදිහට තැම්පත් වීමයි. ඒක අනිවාර්යයි. ඒක ගැන බය වෙන්න එපා. සතිය වග බලා ගන්න. Venerable Bhante, my reverential salutation to your to you and bended knees. My meditation in progressing a little better than in the last few days. There was a problem in my mind and yesterday it was is temporary. However, much I tried to suppress the conflict with Samatha Bhavana. I could experience only a short space of calm concentration before the problem would surface again in a small voice which I recognized as mine. This small voice just arose from, from an undetected source. This morning, however, the problem was partially solved and I was able to achieve a degree of calm meditation. I began by focusing focusing my attention on my body posture. While doing so, an image of a skeleton arose before me, like in a slideshow. But I could not relate it to my body, which seems alas, too solid. To dissolve and resolve itself into waves of energy, which I used to experience as a child. Nevertheless, around this too too solid flesh, there was a ceaseless movement of change in colors, prog- progressing colors and progressing a ceaseless progression of the space in motion around the solid mass of my body. Venerable Sir, is there something significant in the experience with deep respect and metta? don't, don't follow the experiences coming, that will be really carried off by the thoughts. Just ignore it. If it is valuable message, the same thing happen again and again. If it is happening once and for all, that means no significance. So don't make stories, don't do on fabrication, that is the worst thing. But it is a natural thing in our mind. So therefore, don't chase while these things happen, make sure, can I be aware that I am sitting? That's it. As far as you can aware that I am sitting, you are already secured, it is insured. Don't take these uh, messages these episodes or epithets and then that is the way you lo lose your mindfulness. And the worst thing is in this letter is expectation for the calmness. That appointment is ever disappointed. Just aware my mind is not calm. That's it. It is not a crime. It's, it's a real fact. So despite, still if you can aware that I am sitting, still okay, occasionally I can go to the breath or when you are walking still you can have the walking that is the progress so therefore mind is always asking or putting the cart before the horse so you have to turn it again and put the horse before the cart mindfulness first and then the other one so it is happening thousand and one time but each and every time you try to put the horse before the cart you will be a success no doubt as far as you know the correct thing and whenever you put the hot horse before each and every time you are reconfirming the buddha you are reconfirming dhamma you are reconfirming sangha you are reconfirming your precepts so therefore continue without getting disappointed only disappointment is expectation for the calmness sorry that is a, uh, that's a uh, epidemic disease in sri lankan buddhists or traditional Buddhists. Other people they are not worried about. They they are very appreciating, highly hilarious about the mindfulness. So take the theme or take the mindfulness as the theme, ever progressing. Only two remarks I have. තෙරුවන් සරණයි. මම භාවනාවට ආදුනිකයි. සක්මන් භාවනාව. මූලික කමඨහන පාද දෙකේ යටිපතුල දෙපාය යටිපතුල දෙසට සිත යොමු කර සක්මන් කළෙමි. වම දකුණ ලෙස ආරම්භ කළෙමි. පායට රළු බවක්, සිසිලසක්, උණුසුමක් දැනුනි. හොඳින් සිත යොමු කර යටිපතුලට වෙන දෙය බලා සිටියෙමි. සෑම විටම විලිඹ බිම වැදී ක්‍රමයෙන් ඇඟිලි දක්වා යටිපතුල පොළවේ ස්පර්ශය දැනේ. වම් පාය ඇඟිලි බිම වදින බිම වැද අවසන විශාල බරක් පාදයට තිරපේ. ඒ සමගම දකුණු පාදය පොළවේ ස්පර්ශය දැනි ඒ දෙසට සිත යොමු වේ. මෙය සෑම විටම ඒකාකාරීව සිදුවේ. නිතර නිතර සිතුවිලි පැමිණේ. ඒ අතරින් යටිපතුල ස්පර්ශය දකිමි. බාහිර ශබ්ද මාහට වදයක් නොවේ. පරයන්ක භාවනාව. මූලික කමඨහන හුස්ම රැල්ල වදින නාසයේ යටි කොටස. හුස්ම දෙකක් පමණ දැක්කගත හැකිය. ආශ්වාසය කරන විට උඩුතොල දෙපසට සිසිලසක් දැනේ. ප්‍රශ්වාසය ඇත්තෙන්ම අප්‍රකටයි. විටක ශරීරයේ පිම්බීම හොඳින් ප්‍රකට වේ. සිතවිලි බහුලය. මාහට කරගත නොහැකි වූ නොහැකි වූ විය යුතුයයි හැඟෙන දේ නිතර සිතට පැමිණේ. නමුත් ඒවා පැමිණ නැවත වේදනාදී නැතුව යන්නේ මාගේ මූලික කමටහනට සිත ගැනීමෙන් පමණි. ආයිත් කියන්නේ ඒක මාහට කළගත යුතු හැකි වූ සිතවිලි බහුලය මාහට කරගත නොහැකි වූ විය යුතුයයි හැඟෙන දේ නිතර සිතට පැමිණේ. නමුත් ඒවා පැමිණ නැවත වේදනාදී නැතිව යන්නේ මාගේ මූලික කමටහනට සිත ගැනීමෙන් පමණි. ඉන්පසු නැවත නැවත සිතිවිලි එයි. ශරීරය පිටපැත්තේ වේදනා එයි. එවිට සිත තද කර දරා සිටීම කළ යුතුයද? කරුණාකර මාහට උපදෙස් දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය පතමි. භාවනාදී ඇත්තට විය යුත්තක් කියලා මොකක්වත්ම නැහැ. එතකොට තමයි අපි නිහතමානී වෙන්නේ විය යුත්තක් තියෙන තාකල්පි ඔලොමලයි අපි අනාගත සැලසුම් කරනවා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. භාවනාදී වෙන දේ මොනවද කියලා වාර්තාගත කරන ඒ තමයි ලෝකේ තියෙන හොඳම රචනය. ඉතින් එතෙන්ද ගන්න අමාරුයි. දැන් සෑහෙන දුරට ඇවිල්ලා තිනවා ඒත් අපිට පේනවා මට ඉස්සෙල්ලා මගේ බලාපොරොත්තු ඉක්මන් වෙනවා. ඉතින් එතකොට සුන් වීමක්මයි සිද්ධ වෙන්නේ. බලාපොරොත්තු නැහැ වෙන දේ බලනිනකොට කවදාකවත් බලාපොරොත්තු සුන් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කවදා හරි අහිංසක වෙච්ච දවසේ නිහතමානී වෙච්ච දවසේ මට උනේ මේකයි කියලා කියාවි. ඒකේ ආයේ සංස්කරණය කරන්න දෙයක් නැහැ එඩිට් කරන්න දෙයක් නැහැ ඒකේ. අපි දාම එඩිට් කරන්න වෙන්නේ මේ යුත්තක් ගැන හිතනවා වෙච්ච දෙයකට ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඉතින් මේක පැහැදිලියට බොරදියක් වුණා වෙනවා. ඒ මුල් කොටසේ සක්මන ගැන ලියලා තියෙන එක ਸਰවචනාංශ විස්තර කරන්නේ කරත්තරෝ දෙක ගරාදිත් වටේ තියෙන පරිධියට පාලියෙන් කියන්නේ නේමිය කියලා එක ගරාදියක ඉඳලා නේමිය හරහා අනෙක් ගරාදියට බර සම්ප්‍රේෂණය වෙන හැටි. එක කරාදියක් කරනවා ඊගාට මේගා තියෙන කරාදියට බර දීලා මේ ත්‍රෝදි මෙහාට තල්නවා ඊගාට ඊගාව කරාදිය එනවා එහෙමම ඒ කරාදියට කියන්නේ අරේ කියලා මේ ජ්‍යාමිතිකෙත්තු ගන්නන එකට අරේ කියලා තමයි ස්කම්බේ භාගයේ. ඒකට එක අරේක ඉඳලා අනික් කරේට බර මාරු වෙනවා වම් කකුලේ ඉඳලා දකුණු කකුලට බර මාරු වෙනවා. වෙන්නේ නේමී හරහා. ඉතින් ඒක වෙනකොට සතියේට බුදුහාම දෙන්නේ ඒකාරෝ කියලා. බර ගන්න අරේ මොකද්ද? ඒතර සිත පිහිටවා. බොස්කෙඩියේ ඉඳලා රෝදේ පතුලට බර සම්ප්‍රේෂණය වෙන නැත්නම් රෝදේ පතුලට බොස්කෙඩියට බර සම්ප්‍රේෂණය වෙන එක එක කරේ අරේකින් අරේට මාරු වෙනවා. ආන්න ඒ වගේ තමයි වමෙන් කකුලට දකුණෙන් කකුලට මාරු වෙන්නේ. එතකොට ඒ බර ගන්න අරය බර ගන්න කකුල බර ගන්න ගරාදිය සතිය තියෙනවනම් ගරාදි කොච්චර තිබුණත් අපේ නැති කකුල් දෙකේ තියෙන. බර ගන්න කකුල තියේ සතිය පැවැත්වෙන කෙනා ඒකාරෝ කියලා සතියට එක නමක් දීලා තියෙනවා. රෝදයක් පෙරලෙන දිහා බලන වගේ තමයි අපි ඒ විදිහට අපි දන්නේ නැතුනට එහෙම තමයි වැඩි වෙන්නේ. ඉතින් ඒතර පිනා විලුඹේ ඉඳලා ඇඟිලි වලට අර මාරනකොට ඊගා විලුඹ තියලා ඉවරයි. ඒ කාර්යයක ඉඳලා අනික් කරේට බර මාරයි. ඊට පස්සේ ඒකේ බර මෙහාට යනකොට ඊගා කකුලට බර ගන්න. ඉතින් මේ වැඩ පිළිවෙල දිහා බැලුවොත් අපිත් අපි පේන්නේ නැතුනට රෝදයක් ඇවිදිනා වගේ තමයි පේන්නේ. ඒකට පේනවා ඒ තරම් දුරට බලනකොට හිත කවදාවත් සද්ද වලට යන්නේ නැහැ. කවදාවත් හිතිවිලි වලට යන්නේ නැහැ. කවදාවත් වේදනාව වලට යන්නේ මේ බර එකින් එකට එකින් එකට මාරු වෙන හැටි බලතැයි. ඒක හරි විනෝදාංශයක්. මේ දෙපා සතා. කකුල් හතරෙන් ගිය සතා කකුල් දෙක ඇවිදින හැටි. ඒක මහා ආශ්චර්ය ධර්මයක්. කකුල් දෙකෙමුත් නැහැ අපි හැම වෙලාවෙම එක කකුල කියන්නේ. ඒක කකුලක තමයි මේ මුළු බර තියෙන්නේ. මගේ බර කිලෝ 70ක්. ඇවිදිනකොට තේරෙන්නේ නැහැ කිලෝ 70ක් කියලා මොකද අර වේගෙට අරගෙන යනවා. නමුත් නිකන් කිලෝ 50ක සෙන්ටිමීටරයක් බලන්න වම් අතෙන් දකුණු අතට ගන්න කොච්චර අමාරුද කියලා. එතකොට මේ කිලෝ 70 කොහොමද මාරු වෙන කර්ම ශක්තියට? අන්න එක විස්තර සහිතව බලන්න. එතකොට මිනිස්සෙක් වීමේ දක්ෂකම පින වටිනාකම තේරෙන්නේ නැත්නම් බල්ලන්ට හැතැම්ම නැහැ වගේ ඔහෙ ඇවිදිනවා. කොහෙ ගියාද? කකුල් දෙකක්ද තියෙන්නේ තුනක්ද කියලාවත් මතක නැහැ. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස. මේ මාගේ දෙවන වார்த்தාවයි. පරයන්කය. මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රශ්වාසයයි. පසුදින සමූහ පරයන්කේදී මා ආනාපාන සතිය පටන් ගන්න පටන් ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනමත් කනෙන් ඇසෙන ශබ්ද වෙනමත් ශරීරයට දැනෙන වේදනා වෙනමත් මාගේ සිතිවිලි වෙනමත් දැනෙන්නට පටන්ගත් අතර ඒවා මා විසින් වෙනම නිරීක්ෂණය කරගෙන යන බවක් හැඟුණි. මාහට ශබ්ද ඇසුණත් එය ඇසෙනවා මිසක සිතවිලි හට ගැනීමක් නොවන බව නිරීක්ෂණය කළෙමි. ඒ සෑම අවස්ථාවකදීම ආශ්වාස ප්‍රශ්වාසය වහා මූලික තැනටපත් කරන බව දැනේ. මෙය සිදුවීමත් සමගම දැඩි සුදු පැහැ එලියක් දිසූ අතර ශරීරය ඉහළට එසවෙන්නට යන බව හැඟුණි. එම අත්දැකීමට සිත වසඟ වූ අතර නමුත් ටිකකින් දැනුනේ ශරීරයේ මාංශ පේශී මා විසින් දැඩිව පහළට තද කරගෙන සිටින බවයි. නිරීක්ෂකයා වහා ආශ්වාස ප්‍රශ්වාසයටම ගිය අතර මුළු ශරීරයම නැති බව හැඟුණු අතර ඊටාම සැහැල්ලු බවක් දැනිනි. මෙසේ ටික වේලාවක් සිටියේදී සිතට සිතුනේ එක එක රාමෝන්ට කොටු නොවි සැහැල්ලු බවට සිත යොමු කළ යුතු බවයි. සාමීන් වහන්ස මෙසේ සිතවිලි පැන නැගීම සහ කලින් සඳහන් කර වෙන්වෙන්ව නිරීක්ෂණය කිරීම නිවැරදි ක්‍රමයක්ද. මාහට අනුකම්පා කර මා යන මෙම මාර්ගය පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. මේක හරි ලේසි විස්තර කරන කාටුන් චිත්‍රපටයක ක්‍රියාකාරීත්වය ගත්තොත් කාටුන් චිත්‍රපටයක තියෙන කලාකාරයෙක් විසින් රාමු රාශියක් ඇඳලා ඒක ඒකාකාර වේගයකින් කරකැවෙන්න ගන්නවා. කරකැනකොට ඒ වගේ ඉන්න මිනිස්සු ඇඟලන දඟලන පටන් ගන්නවා. ඇනිමේෂන් පටන් ගන්නවා. හැබැයි වේගය අඩු වුණොත් විකාර වෙනවා. අර චිත්‍රපටි බලන්න බෑ. ඒක රාමුවක් වෙනවා. ඊට පස්සේ ඊගා රාමුවක් වෙනවා. මේ රාම දෙක අතර පුංචි වෙනසක් තියෙනවා. අතේ පුංචි වෙනසක් තියෙනවා. අපිට පේන්නේ ඒක වේගෙන් යනකොට මිනිස්සයා අත උස්සනවා වගේ. මිනිහ එතන අත උස්සන්නේ අපේ මොහොඩකම විතරයි අත උස්සන්නේ. කාටුන් එක හොඳට බලනකොට ඒ ඒ ස්පීඩ් එකට හරියට කරකිනකොට ඇනිමේෂන් එක පටන් ගන්නවා. ඒ ස්ලෝ ස්පීඩ් දාපු ගමන් ඉරිකැලි ටිකක් විතරයි තියෙන්නේ. ඒ නිසා චරණ චිත්‍රය ඒ චරණේ ඇති කරන්නේ බලන විනියගේ මෝඩකම්මක් තමයි. ඒකට දෘෂ්ටි පැවැත්ම පාවිච්චි කරනවා. තප්පරකින් 10 එකක් ඇතුළත ඊගා රාමුව පෙන්න පොඩ්ඩක් වෙනස් කරලා. ඒකට අපේ හිත කියනවා අරකම තමයි වෙනස්සලා තියෙන්නේ. ඊට පස්සේ ඊගා තා පොඩ්ඩක් කරලා එතකොට ඒක අතක් උස්සන්න රාමු කීයක් අඳින්න ඕනේද දන්නේ නැහැ. නමුත් අරගෙන බැලුවොත් ඒ රාමුවක තියෙන්නේ එක එක එක එක වෙනස් වැඩ වගේ. ඉතින් අපි ඒ නිසා අර ඒ වේගය ගන්න ඕනේ අපිට එතකොට තමයි චිත්‍රපටිය පේන්නේ. ඒ නිසා මේ දවල් දිනකොට නතරයක් නැතුව දුවන්නේ. slowly බෑ, silently බෑ, mindfully බෑ. එතකොට මේකේ කතන්දරයක් තියෙනවා. එහෙම නැත්නම් මේ සිද්ධියෙන් සිද්ධිය යන බලනකොට මේ සිද්ධියෙන් අර සිද්ධියට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ කතාවක් අහගෙන හිටියොත් මිනිස්සු වාක්‍ය දෙකක් කියන අහගෙන ඉන්න කවදාකවත් වාක්‍ය දෙකේ සම්බන්ධයක් නැහැ. ඒ තරම පිස්සු කෙලින්නේ. අහගෙන ඉන්න එක නයි හිතනවා මේ මට තමයි බැන්නේ කියලා. එතන මට තමයි ස්තුති කෙරුවේ. මේක තමයි කියන්නේ කියලා. නෑ. කියන කිසි එකක් කියන්න කෙසේ කිව්වා සාහන්නා සීබුද්ධියෙන් අහන්න. ඒ කොහෙදෝ යන වාක්‍ය වගේක් කියනවා. ඉතින් අපි ඒක එකතු කරලා හිතනවා මගේ අම්මට තමයි බැන්නේ නැත්නම් මට තමයි බැන්නේ ස්තුති කෙරුවේ කියලා. පිස්සු තියෙන්නේ. ඒකට කියනවා සුතේ සුතමත්තං අහන දේ ඇහිල්ලෙන් නැතර කරපන් ඕක ගැන කතන්දර ගොතන්න යන්න එපා. මේ මේ වොයිස් රෙකෝඩර් එක කරන්නේ. ඇහෙන දේ ඇහෙනවා මිසක් අය මේ කොච්චර අහනිට සෝවන් වෙයිද? මේ වොයිස් රෙකෝඩර් සෝවන් වෙන්න දැහැින කල් මේකට. සෑහෙන බණ ගානක් අහලා දෙනවා. සෑහෙන ධර්ම සාකච්ඡාවට දාලා දෙනවා. අනේ කවදාකවත් ස්තුති කළා නෑ මට. ළඟ ඉඳලා කතා කරනකොට කෙලවිසිනවා කියලා බැනලත් නැහැ. ඉතින් ඕකම තමයි අපිට සිද්ධ වෙන්නේ. අපිට බෑ එහෙම. අපිට ඒ කරන්නේ අරය හොඳයි, මෙයා නරකයි, මේක හරි, මේක වැරදි. ඒ ටික ආපු ගම වැඩේ තේරම කක්කා. නිසා කැමරාවක සිදුවෙන දෙයට ඇහින් ඇහි මොකුත් වෙන්නේ මේ වොයිස් රෙකෝඩර් එක වෙන වගේ එකක් මිසක් ඇහෙනකොට වෙන්නේ නැහැ. නමුත් අපිට වොයිස් රෙකෝඩර් වගේ අහලා නතර කරන්න තේරෙන්නේ. අපි ඒකට අර්ථකථන දානවා. ඒක අපි කියන කතන්දර ගොතනවා කියන්නේ. අපි කියනවා වල්පල් හැලි දොඩනවායි කිය. ඒකට බුදුරජාණන් කියනවා ප්‍රපංච කරනවායි කිය. ඉතින් ඒ හපා කෑම වමාරා කෑමක් කරනකොට විතරයි සංසාරේ තියෙන්නේ. දැන් හරක් කරානේ දවල්ට කාලා. රැට ඒක වමාරලා කනවායි. ඒක තමයි අපිට කවුරු හරි බැන්නොත් එහෙම ඒක උන්ටට මතක හිටිනවා. ඒ සූත්‍රයක් කියම කියවන්නේ අපෝව මතක හිටින්නේ අපා gedara වැඩ කරන කවුරු කුණු අරපෙන් බැන්නොත් එimhe වේලාවයි කලාවයි වචනයයි ඒ පරට්ටි සේරම මතක තියෙනවා. එතකොට මෙමරි කාඩ් එකේ ඕන තරම් ඉඳ තියෙනවා. දැන් හොඳ දෙයක් කියනකොට අයියෝ අපි පාලි ගණනක් නැහැ අප්පා තේරෙන්නේ නැහැ අප්පා. හරි අමාරු. ඉතින් ඒ නිසා මේ මතක තබා ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඕනේ දෙයක් නම් එයි. අහපු දේ අහපු තැනින් නතර කරන්න පුළුවන් නම් කවදාවත් අකුසල් වෙන්නේ නැහැ. ඉතින් මේ හැකියාව අපි දන්නේ නැති නිසා අපි හිතනවා අහපු දේ වමාරා කණ්ඩ ඕනේ. දැකපු දේ වමාරා කණ්ඩ ඕනේ. ඉතින් වමාරා කනකොට පුස්තකේ අපු එකක් කන්න. ඉතින් ඒතර බණ්ඩරක් වෙනවා හිත නරක වෙනවා. ඒ නිසා බුදුජානනාංශ ගන්න දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මතයව තියෙනවා. එතනින් රත කරපන්. දිගට ගෙනියන්න එපයි කියලා. ඒතර බුදුම සාන්තියක් තියෙනවා හිතට. හරිම ක්‍රිස්පි ඒක ජවනිකාවෙන් අනිත් ජවනිකාට සම්බන්ධයක් නැහැ. රැට පුදිය ගත්ත මිනිහා නෙවෙයි නැගිටින්නේ උදේට ෆුල් ෆ්‍රෙෂ්. අයිය කාලේ මම වරු ටික ආයෙ දගා ගන්නෑ. ගහන්න වුණොත් මතක තියාගෙන ඉන්නවා නිින්දින් ඇති වැඩක් වෙලා නැහැ කියලා. ඒ නිසා හැම වෙලාවෙම තිරියම් වෙන්න. හැම වෙලාවෙම අලුත් වෙන්න ඒකට පින තියෙනවා. වෙන්නේ නැත්තේ අපි අර පරණ එකේ මොහොන් ටිකක් දා ගන්නවා මේකට. ඉතින් අර ගඳ පවතිනවා දිගටම. ඉතින් ඒක නිසා නිතරම අරමුණකින් හිත හිර කරලා තියාගෙන ඉන්න. වර්තමාන අරමුණක හිත හිර කරලා තියාගෙන ඉන්න. එතකොට ඒ කතන්දර ගොතන දේවල් ප්‍රපංච කරන දේවල් වමාරකයන් ඒ ගැට ගැහිලි ටික ටික ටික ටික අඩු වෙන බඩ. හුඟා කෙමීට අඩු වෙන්නේ වුණත් ඕක තමයි වේගය ඔයිට වැඩි කරන්න බෑ. ඒ නිසා හොඳට ඒකට ජවනිකාවෙන් ජවනිකාට තියෙන අසම්බන්ධතාවයේ එතන ජවනිකා දෙකක් අතරමැද තියෙන හිස්තන අස්ප්‍රසවාසි වල ආස්වාසිය පටන් ගන්න ඉස්සර තියෙන හිස්තන සද්දක ඉඳලා වේදනාවක තියෙන හිස්තන බලන්න අන්තිමට ඒකම විමුක්තියක් නිදහසක් ගැටලිහි යමක් සිද්ධ වෙනවා. ඉන්න එකට අනුග්‍රහ කරන එක තමයි කරන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. පරයන්කයේ ඉඳගෙන ඉරියව්ව දෙස බලා සිටින විට පිම්බීම හැකිලීම නොපෙනේ. උදරයේ තද ස්වභාවයක් දැනේ. කයේ සැහැල්ලුව දැනේ මධ්‍යම ප්‍රමාණයෙන්. මුල් දිනවලදී සිතේ සංසුන් භාවයක් පැවතුනද දැන්නේ තරම් සංසුන් බවක් නොවැටහි. හිඳගෙන සිත දෙස බලා සිටින විට ඇතුළ රූප මතුවී දූවිලි වලාවක් බවට පත් වී යයි. ඇතුළත දූවිලි ඇවිසුණාක් මෙනි. කළු සුදු. විටක පෙනේ. තවත් විටක සිත ආලෝකමත් වී එම ආලෝකයන් පවතිද්දීම අරමුණු පිටිපසින් මෙන් ඇවිත් යනු පෙනේ. මේවා දක්නට නොමැති වේලාවේදී මුළු සිතම විසිරී ඇති බව වැටහි. සිත පුලුල් වී ඇති බව වැටහෙන අතර එය තුල නිවෙන දැල්වෙන බල්බ ගොඩක් තොරණක් වැනි දෙස බලා සිටිනවා වැනිය. පසු තැවීමක් නැත. වෙන දේ දෙස ඔහේ බලා සිටිමි. සක්මනේදීද මේ ආකාරය වේ. සිත සම්පූර්ණයෙන් විසිරී ඇති බව වැටහි. කයේ සැහැල්ලුව පවතී. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි. මේක අටුවාචාර්යන් වහන්සේලා විස්තර කරනවා මේ සතිය සතිපට්ඨානයක් පාඩපත් වෙනකොට සතිය ස්ථානගත කිරීමක් tempat කිරීමක් තමයි අපි මේ කරන්න හදන්නේ. ඒක අතරමැදර මේ පා කියලා සති ඨාන අතරමැදට මේ පයන්න දාපනසේ ප ဋ ාණ වෙලා තියෙන මේ පා කියන වස්කුර අතුල් කරලා තියෙන්නේ අරක හුවා දැක්වීමකට ඔක්කන්තිත්වා පග්ගන්තිත්වා පත්තරිත්වා පවත්තති इति පා කියන මේකට විශේෂ පද විග්‍රහයක් දෙනවා කොතනකින් හරි සතිය අතුල් කරාට පස්සේ ඒක ඇතුළට ගිහිලා පැතිරෙන ගතියක් තියෙනවා පැතිරලා මුළු රාජ්‍යෙම අල්ලනවා ඔය අල්ලනකොට එකක් පිටිපස්සේ එකක් තට්ටු තට්ටු තට්ටු තට්ටු පේන්න පටන් ගන්නවා. මෙහෙම දෙපැත්තට පළල් වේගන යන පටන් ගන්නවා. ඒ නිසා කොතනකින් හරි ඇතුල් වුණාට පස්සේ ඒක ගැඹුර සහ පළල ඒ සතිය හැටි. ඒක අපිට කරන්න ඕනේ අපිට තියෙන සතිය දිගටම තියානිට හරියට තින්ත පොන කඩදාසියකට බෝල්ට් මේ ෆවුන්ටන් පෙන් එකක් තියානිනවා. එන්නේ එන්නේ එන්නේ ලපේ ලොකු වෙනවා. එන්නේ එන්නේ තින්ට එනවා ලපේ ලොකු වෙලා. ඒක අපේ වැඩක් නෙවෙයි. අපිට තියෙන්නේ උස්සන්න එපා පෑන. එහෙමම තියානේ. එතකොට මේක පැතිරෙනවා. ඒතර හිත නතර වෙන්නේ සර්වඥතා ඥාණයෙන් විතරයි. අපිට වෙලා තියෙන අපි ඒකට පෑන ඉඳපු ගමන් ආයෙ උස්සනවා ආයෙ තියෙනවා. ඉතින් එතකොට ගමනක් යනවා. නමුත් මතක තියාගන්න කියනවා ප ဋ ාණේ කියලා ස්ථාවර කරන්න. එතකොට විසක් ශරීරෙට පැතිරුණාට පස්සේ විස ශරීරේ පුරා පැතිරෙන්නේ. ඒ වගේ තමයි කුසලයේ මේකට ඇතුළු කරලා පස්සේ මේක පැතිරෙනවා. ඒක මනුස්සයා තුළ තියෙන සාමාන්‍ය දෙයක්. අපිට අර එක ඉරියව්ව දිගට කරන්න දෙන්නේ අපි. අපි පෑන උස්සනවා. ඊට උස්සගන්න නැතුව හිරියොත් ඒ මම හිතන්නේ අපවත් වෙන්න අවුරුද්දකට ඉස්සෙල්ලා පණ්ඩිත ස්වාමීන් වහන්සේ මං හිතේ මුල් දවස් 10 විතර රිට්ටිටි කිව්වා මේ සතිය Java කැවෙන හැටි. ඊටාම හිතා ගන්න බෑ. එක දිගට හුස්ම සැරි දෙකක් බලන ඉඳලා තැන ඉඳලා හිස්පරි තුනක් බලන තැනට යනකොට තුනක ඉඳලා හතරට යනකොට මේක ගන්නවා Java කැවිල්ලක් අම්බරවගෙන යන්නේ. ඒ නිසා අපිට ඕන කරලා තියෙන්නේ හොස්ම රැලි දෙකක් තුනක් යනකම් විතරයි. ඊට පස්සේ යල්ලනවා. ඒ ඇල්ලිලා අර වගේ තට්ටු තට්ටු තට්ටු තට්ටු ගැඹුරක් වෙන්නේ නැත්නම් දෙපැත්තට පළල් වෙනවා. මේ පොඩි එකයි කියලා හෝ නාකියයි කියලා කිසි වෙනසක් නැහැ. ගෑනු කියලා පිරිමි කියලා වෙනසක් නැහැ. බෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ. manussකම මේකේ තියෙන්නේ. නමුත් අපිට කිසිම දෙයක් එක දිගට කරගෙන යන්න බැරි කමේ දෝෂේ තියෙන්නේ. ඒක තමයි කාමය කියන්නේ. එක එක තැන් වලට දුවනවා. එකක් කරගෙන ඉන්න. එකක් දිගට යන්න හරින්න එතකොට මේ ලේයර්ස් වශයෙන් පේනවා සයිඩ් බයි සයිඩ් පේනවා. කෙලවරක් නැහැ. ඒක දිගට පැතිරෙනවා. ඒක මේ මම හිතනට වැඩිය මයි ළඟ කුසල් තියෙනවා. මම හිතනට වැඩිය මයි ළඟ දැනුම තියෙනවා. මං හිතනට වැඩිය මට දියුණු වෙන්න පුළුවන්. දේ වෙලා තියෙන අපි ගොඩක් දේවල් එක සැරේ අල්ලන්න හදලා. ලොකු සංසීනෝට කියනවා දොඩම් ගොඩක් හයියෙන් බදාගත්තට එකක්වත් අහුවෙන්නේ එක සැරේට එකක් ගනින් අත දාලා. දොඩංගොඩ බදාගත්තා වගේ රට අන්තිම මොකද අවුලෙන්නේ? කාමෙන් කියන්නේ දොඩංගොඩ බදා ගන්න හදනවා. එකක් අතර ගන්න ඊගාට තව එකක් ගන්න ඒක එනවා. අන්න වගේ මේ කලාව ඉගෙන ගත්තට පස්සේ සතියට වැඩේ බාර දෙන්න සබ්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා තියෙනවා. සියලු කෘත්‍ය සම්පාදනය කරන මහා ඇමතිවරයෙක් වායි වැඩේ කරලා දෙනවා. අපි මේ සතියට කකුල් මාට්ටු දානවානේ, මූණට කෙල ගහනවානේ. සලකන්නේ නෑනේ. ඉතින් සතිය මුසුප් වෙලා බලනවා මේ මිනිස්සු කොච්චර කෙරුවත් සතියට වැඩිය අයිකේ කරනාට සලකනවා. ඉතින් සතිය පසුබාන. දෙන්න බුදුම ගැම්මක් අල්ලනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම පර්යංක භාවනාව සඳහා වාඩි වුනිමි. මූල කර්මස්ථානයේ වන ආනාපාන සති භාවනාව ආරම්භ කළෙමි. පළමු කොට මුළු ශරීරය දෙසම හොඳින් නිරීක්ෂණය කළෙමි. හුස්ම රැල්ල ඇතුල්වන හා පිටවන අයුරු හොඳින් නිරීක්ෂණය කළෙමි. ඊතා සිහින් හුස්ම රැල්ලක් නාසිකාග්‍රයේ වැදී ඇතුළුණි. උණුසුම් රළු හුස්ම රැල්ලක් පිටවිය. මේ ආකාරයට බොහෝ වේලාවක් නිරීක්ෂණය කළෙමි. නලල තද වී නලියන්නට පටන් ගැනීම. කටට කෙල උනන්නට විය. දීප්තිමත් ආලෝක ධාරා පෙනීමට පටන් ගැනීම. මේවා දෙස හොඳින් නිරීක්ෂණය කළෙමි. බොහෝ වේලාවකට පසුව හුස්ම ඇතුල්වීම පිටවීම නොදැනෙන ආකාරයට සංසුන් විය. පැයට වැඩි කාලයක් ඊතා සංසුන්ව ශරීරයේ පැවති අතර හුස්ම රැල්ල ඇතුල්වීම පිටවීම තියුණු වී නොදැනෙන ආකාරයටපත් විය. දිනපතාම ආනාපාන සතිය වැඩිීමේදී සංසුන්ව හුස්ම ඇතුල්වීම පිටවීම සිදුවේ. මුළු කාලය තුලම ඊටාම හොඳින් මෙය සිදුවේ. බාහිර බලපෑම් නැත. මූලික අරමුණේම සිත පිහිටුවා ඇත. ඔබ වහන්සේ කරුණාවෙන් මට පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට උතුම් ප්‍රාර්ථනීය බෝධියෙන් නිර්වාණ අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. අතට ඉතින් බාහිර කරදර නැතුව නෙවෙයි අපි බාහිර කරදර වලට කරදර කරන්නේ. දිව්‍යවිල යනවා. මේක දැනට හිත දාගෙන ඉන්නකොට ඔය එනේ ඔක්කොම ඒ කට්ටිය වැඩක් කරගෙන යනවා. අපි මේ යන්නේවට ආකැනේවට මේ ආකැන්නයිනේ මේ රෙද්දස්ති දාගෙන කනවා කනවා කනවා කියලා මැරෙන්න හදන්නේ. ඉතින් දානපණෙන්නේ ආකැන කරද තමයි එන්නේ. ඒ නිසා මොකීකට හරි හිත යොදලා තියෙන නැත්නම් මානසිකාරය යොදවලා ඉන්නවනම් ඒ මානසිකාරය යොදවපු හිතේ තියෙන අරසාව බෙදින්න මොනම අකුසලයකටවත් බෑ. ඒ නිසා අරමුණත් එක්ක ආසන්නෙන් උත්සන්නුයි සතිය පිහිටවන්න ඈතේ ඉඳලා හිටියොත් අතරමැදින් අරමව යනවා එනවා. ලංව තියාගත්තාම දෙමෙන්නේ නැති වහලක ඉන්නකොට කොච්චර වැස්සත් දෙමෙන්නේ නැහැ. හරස්සුලන් එන්නත් බෙන්න එපා. හතියට ආසන්නව අරමුණට ආසන්නව සතිය පිටවීමට උත්සන්නව ආසන්නව අප්‍රමාදව සතිය පිටවුවාම ඒ තියෙන අරසාවෙන් පේනවා මේ සංසාර ගමනේ තිබුණ කෙලෙස් ඒ දක්ෂතාවයේ තියෙන වෙලාවේදී එන්නේ නැහැ. හැබැයි ස්ථිර නැහැ ඒක. මේ හැකියාව පෙන්ලා දෙන නිසා උත්සන්නව ආසන්නව සතිය ස්ථාපනය කිරීම මුලින් වෙන්නේ මුලින් මුලින් නිකන් ලාවට ඇසුරු කරන්නේ පස්සේ ස්ටාර් වුණාට පස්සේ ඒක සුපර් ග්ලූ කියලා කියන්නේ. ලෝකේ තියෙන හොඳම ග්ලූ එක ආයෙ මොකේකටවත් ගලවන්න බෑ. ඉතින් එහෙව තියෙද්දිනේ අපි මේ නන්නත්තර අරමුණට දාගෙන අරකින් ටිකක් ගන්නවා මේකෙන් ටිකක් ගන්නවා half hearted වැඩ කරනකොට ඒ පිසිගේ පලාමල්ල වගේ වෙනවා. හැබැයි මේකේ ඒ තිබුණත් අර නිර්මල වෙන්න පුළුවන් ගතිය තාම තියෙනවා. නික්ලේශී වෙන්න පුළුවන් ගතිය තාම තියෙනවා. ඒ ക്ഷേම භූමියට යන්න පුළුවන් ගතිය තාම තියෙනවා. ඒක සදාකාලික නැති වෙන්නේ නැහැ. ඒක නිසා කෙලසුණයි කියලා බය වෙන්න එපා. මේ ලෝකේ තියෙන මොනම කෙලසිල්ලක් වුණත් හදන්න පුළුවන්. ආනන්තරිය කුසල කර්මයක් කෙරුවත් මේ ආත්ම බැන්නම් ඊආත්ම හතරයි. අපි ඉච්චර කරන්නේ නැතුවනේ මේ පශ්චාත්තාපෙලා අයියෝ කියාගෙන වෙන්න හදන්නේ. මේ සතිය අතර ගන්න අරගෙන කියන්නේ ආසන්නයේ පිටවන්න අරමුණට මුඛාවටවත් බෑ ඒ ඒ ගැම්ම කඩන්න සතියේ තරම් බලවත් ඒ නිසා මේ කරදර නෑ කියලා ඒ වෙලාවට හිතෙන්නේ. නෑ කරදර තියෙනවා අපි කරදර වලට කරදර කරන්නේ. සිංහලෙන් කියන්නේ කරදර වලට කරදර ඔබට කරදර තුරු කරන තුරු කරදර වලට කරදර කරන්න එපයි කියලා. don't trouble troubles till troubles troubles you කියලා අපි වැඩිම අපේ ගෙදර නැත්තම් අල්ලපු ගෙදර තියෙන කරදර ගන්න. නැත්තම් පත්‍රේ බල්ල බලනවා අද කවුද මැරිලා ඉන්නේ කියලා. නැත්තම් රේඩියෝ එකේ අහගෙන ඉන්නවා කවුද මැරිලා ඉන්නේ කියලා. දැන් ටෙලිවිෂන් එක බලලා ඉතින් අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියලා ඉතින් භාවනාව. ලෝකේ තියෙන කුණු සේරම ඇදලා දාගන්න. පුස්සෙච්ච පාන් කැල්ලක් වගේ. ඕක පොඩ්ඩක් ටෝස් කරලා තියපන්කෝ. ඒකට පුස්කන්නේ නැහැ. අපෝ ඔබ එහෙම නැහැ නිකන් පුස්කණ්ඩ තියෙන්නේ. මම දන්නේ මේ පුතඥය විතර විචිත්‍ර මිනිස්සේ ਸਰවඥන්සේ හරි බෝරින් යතින් බලනවා. පුතඥය මේ දැන් කීපක දැන් අනිත් පැත්ත හරිනවා. මෙච්චර ලස්සන ක්‍රමේ දීලා තියේදී ඒකට කක්ක දාගන්න. ඒකල කියන බලන්නකෝ ගඳයි ඉන්නේ කියන. ඉතින් ගඳ නැතයි අප්පා. ලෝකේ තියෙන ඔක්කොම දාගන්නකොට. අපි අයියා ප්‍රශ්නේ රුව කතා කරලා හරියන්නේ නැහැ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. අද දින සක්මන් භාවනාව ආරම්භ වෙමි. මා වමහා දකුණ පොළවේ ස්පර්ශයේ පමණක් මෙනෙහි කර එය සුළු කාලයකින් නවතා මෙනෙහි නොකර සක්මන පැවැත්වීමට අදිටන් කර ගතිමි. ඉන්පසු සක්මන ආරම්භයේදී සක්මන ඉවරවන තුරු සිතවිලි නොයේමට අදිටන් කොට සක්මන කෙලවර දක්වා ගමන් කර එක වාරයක් හා නැවත නැවත 2 3 4 5 සිට 50 වාරයක් දක්වා වාර 50කට අධික වාර ගණනක් සතිමත්ව සක්මන් කළෙමි. මේ ක්‍රමය තුල සිත පිට ගිය වාර ගණන ඊට අඩුවේ ඒ කාලය තුල ආසිතවිලි ද්වේෂ එකක් හා අනෙක් සිතවිලි මෝහ වශයෙන්ද හඳුනා ගතිමි. මගේ ප්‍රශ්නය සිත පිට නොයාමට මා අනුගමනය කළ පියවර නිවැරදිද? එසේ නම් එසේ නැතිනම් මෙනෙහි නොකර සත්‍යමත් මෙනෙහි නොකර සක්මන් කිරීම ඉබේ සිදුවන තුරු බලා සිටිය යුතුයද? වම දකුණ ස්පර්ශයද වම දකුණ ස්පර්ශ කිරීම හොඳින් දැනෙන නිසා තව දුරටත් එය අනුගමනය කළ යුතුයද යන්නයි උපදෙස් දෙන්න. ඔබ වහන්සේට උතුම් නිවන් සුව පතමි. ඔය මේකට කියන්න තියෙන අපි සිංහල භාෂාව ගත්තොත් අපි පන්තිර ගියාම බාලාංශ ගුරුවරිය අපිට උගන්නේ අයන්න, අල්මයන්න, මායන්න, අම්මා. අම්මා කියන්නේ අපේ තාත්තයි ගෑණි. කොහොම කියලා දෙනවද? පහුවෙනකොට අම්මා දකින්නකොටම අපිට මතක් වෙනවා. ඊට පස්සේ මේ අම්මා කියන පදේ වාක්‍යයක දාලා තිනකොට මතක් ඊට පස්සේ අනවල් මම මානු කියන්න ඕනේ නැහැ. මම පළවෙනි දවසේ ගිහිල්ලා කිව්වේ නැත්තම් එහෙම අල්මාරිය වෙලා ගහන හොඳටම. ඔක්කොම අයන්නට අකුරු අඩිකොඩු තියෙන ඔක්කොම පන්ති ඔක අයනෝ කියනවා. අල්මයිනෝ මයිනෝ. ඉතින් කොයි වෙලාවේද අල්මයිනෝ අයනෝ අල්මයිනෝ මයින් නතර කරන්න ඕනේ කියන එක තේරෙන්නේ Tamande වචනේ දිහා බලනකොට රූපෙන් වැටෙනවා නම් ඕනේ ඒක දැනගත්තේ නැහැයි කියන්නකෝ. දිගට කරන්න. එතකොට ඔක ඉබේම හැලෙනවා. ඉතින් අපි ඉස්කෝලේ යන වෙලාවේ හොඳටම වර්ෂාව. ඉතින් මාත් මෙතන යනවා. පිටිපස්සේ කෙල්ලෝ ටිකක් එනවා. අපි ඉස්කෝලේ මිස් ඉස්කෝලේ. ඒ කෙල්ලෝ සින්දුවක් කිය කියනවා. අම්මා පෙම්බෙට අම්මා අම්මා තාත්තා අම්මගේ මිනිහා මට දැන් කරගන්න විදියක් නැහැ මට තාම මතකයි හිනාව යනවා ඕ ගාන උන්ටටම වරුසා පන්තියට ගිහිල්ලත් පොඩි ආමතුරුවා පන්ති ගිහිල්ලත් මට මතක් වෙනවා ඔන්න තාත්තා කියන අදහසට මෙනෙහි කරලා දෙන උත්තරේ අම්මගේ මිනිහා ඉතින් ඔය ලියනකොට තායන්නේ අල්තන්නේ තායන්නේ තමයි පහුවෙනකොට ඒ අම්මගේ බිනියයි තොරු තුනයි එකතු වෙනවනේ ඊට පස්සේ තායන තායන තායන ඕනේ මේ බොරුවට මේ අනවශ්‍ය බරක් දාගෙන කරගෙන යන් කරගෙන යනකොට ඔබ දිගහැරලා එනවා අපි ওই පළවෙනි භාෂාව ඉගෙන ගත්ත කොච්චර ලේසියෙන්ද ඒ රූපකයේ ඒ සද්දෙයි ඒ හැඩෙයි එකතු වෙනකම් ඔක්කොම වක්‍රම කරනවා අර ජිල් බෝල්ටේල්ගේ පොත කියවන්නේ stroke of insight. එයාට brain එක upset එකක් ගිහලා වචන මතක නැති වෙනවා. මෙයා neurologist කෙනෙක් අවුරුදු 36ක PhD MD එකක් තියෙන කෙනෙක්. වචන ඔක්කොත් මතක නැහැ. අම්මා ආයෙත් සරයක් කර පොඩි ළමෙක් වගේ ළඟ තියාන ලියලා කියන මේ ආන මොකද්ද මේ කියලා මේ කියන S දන්නේ S ඊට පස්සේ ගිහිල්ලා කඩේට අරගහන කියලා ස්වීට් එකක් කඩේ තියලා කියනවා මේක කියන්නේ ස්වීට් ඒක කියන්නේ S අකුරෙන් W E, e T sweet මෙයා කියන එතනින් පටන් ගත්තලු ආයසරයක් අම්මා කියලා දුන්නලු S අකුර කියන්නේ මේකයි ස්වීට් කියන්නේ මේකයි මේ තමයි රස කියලා එයා කියනවා අවුරුදු 8කට පස්සේ ආයෙත් අර භාෂාව ආවා එදා ඉඳලා ටෙන්ෂන් එකට ස්ට්‍රෝක් එක ඇදලා වාසාව ඉගෙන ගන්නකම් කවදාවත් ඔළුවේ ටෙන්ෂන් එකක් තිබුණ නැහැ කියලා. ඒ නිසා මගේ ටෙන්ෂන් එක ගන්න මම අවුරුදු 8ක් මහන්සි වුණා කියලා කියනවා. ඉතින් මේ කියන වැඩපිළිවෙල ඉතින් අපි ওই සමීකරණ හැදුවට අපි අනුන්ගෙන් ඇහුවට මේ මොකුත් නැහැ මේ කරගෙන යන්න කරගෙන යන්න මෙනෙහි කරමින් අරමුණු යාලු කරගන්න හැටි ඉතින් මෙනෙහි නොකර මේ යාලු කරන හැටි සිද්ධ වෙනවා සිද්ධ වෙනකොට මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ ඒකට ඒක අහලන්නේ හැලුවේ නැහැ කියලා දෝෂයක් එන්නේ නැහැ හැලෙනවා. නිසා මම වෙලා ගන්න වෙලද ප්‍රශ්න කීයක් තියෙනවද? හතරක් තියෙනවා සර්. ඉක්මනට ඉක්මනට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස මෙනෙහි කරමින් පියවර තැබුවෙමි. මෙහිදී පොළවේ සීතල ගතියත් තද ගතියක් දැනුනි. පියවර 10ක් 12ක් පමණ සතිය පැවැත්තියි. පැවැත්විය හැක. විලුඹ හා පොළව ස්පර්ශ වන විට මොළවේ පිටුපසින් ස්පන්දනයක් ලෙස දැනුනි. සක්මන විනාඩි 40ක් පමණ කරගෙන ගොස් පරයන්ක භාවනාවට යොමු වෙමි. පරයන්ක භාවනාව. වාඩි වී මම දැන් මෙතන ලෙස සිහිපත් කළෙමි. මෙහිදී තුනටිය ප්‍රදේශයෙන් වේදනාවක් හට ගැනිනි. වේදනාවක් ලෙස මෙනෙහි කරමින් යද්දී මෙම වේදනාව සියුම් වී ගියේය. මෙහිදී සතිය ප්‍රබෝධමත් ලෙස පැවතිනි. ඉන්පසුව පිම්බීම හැකිලීම දෙස සතියෙන් බලා හිඳිමි. පිම්බීම උදිරය නිරා එම ලෙසත් හැකිලීම ඊට සාපේක්ෂව ආපස්සට එම ලෙසත් වැටහිනි. හුස්ම වාර 8ක් පමණ එක දිගට නිරීක්ෂණය කළ හැක. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. ඔබ මේක අර වේදනාව දිහා බලනලා අඩු වෙනකොට එන සතිය නිසා උද්වේගයක් ඇති වෙනවා. බරපතල වේදනාවක් කරනවා නම් බරපතල උද්වේගයක් ඇති වෙනවා. පුංචි වේලාවකට පස්සේ නම් පුංචි උද්වේගයක් ඇති වෙන නිසා අපි මොන කරදරේ ආවත් ඒ කරදරේ බරපතල දෙයක් තියෙද්දි හරහා ගියොත් දුම ඒට සාපේක්ෂව සතුටක් ඇති වෙනවා කන්දක් නැගිටින පල්ලමකි පල්ලෙම වෙන්නෝ සෙල්ලමකි කන්ද උස නම් පල්ලම හොඳයි ඉතින් අපි කන්දට බය නම් කවදාකවත් අපිට හම්බ වෙන්නේ නැහැ භාවනාවේ රසයක් ඒ නිසා හැම බාධාවක්ම සාධක වෙනවා සාධකයක් බාටපත් වෙනවා සතිය කරනකොට මේක අල්ලගත්තට පස්සේ නම් කවුරුත් ඕනේ නැහැ භාවනා කියලා දෙන්න ඒක විනෝදාංශයක් වෙනවා report on anapana sati while laying down teruan saranai venerable sir this is my report on laying down meditation duration two and a half hours i lay on my left side briefly adjusted my posture and focused focused on my in breath and out breath at the nostrils. Within one minute, my thoughts took, took over, racing between two issues how to save the country and how to save the forest and environment. Each time my thoughts switched topic, they first, ca- first came home and rested on my breath. It was tiring. I observed sloth and to- torpor twice, and, and immediately over, overcame it. I, rem- I, I remained awake and alert. I heard roommates enter, bath, wash clothes, and leave quietly. After about an hour, in what I call a mental battlefield, I decide to get up. As I began to turn around, turn around, I, re- I realized I had been mindful thoughts. Together with that realization, I noticed my in breath against the right hand. I stopped turning. Then my out breath then in-breath. Observing the body, body hairs on my wrist shift upward for the in and downwards for the out Notice joy because this is the first time I felt in the breath on my outer body. Gradually, the beginning, middle, and end of the inbreaths connected with the beginning, middle, and end of the outbreath with no gap in between. It was like sing- single continuous stream of air. One of twice my attention went to the nostrils of abdomen. This portion was maintained for one and a half hours, then completed turning around and got up. May you always be protected healthy, well, and happy. And may all your noble aspirations be fulfilled this life. May your life be long and your journey short. Your journey short. Teruvan Saranaya. So this indicates when and where your mind is spoiled, polluted, you think about the nation, you think about the forest. When the mind is very mindful, you be mindful on your breath. All the patriotic people doing patriotic fallacies with polluted mind. Talking about the environment with the polluted mind. The best you can do is keep the stream of consciousness clear, then the environment is clear. The country is clear. You bloody fools pollute yourself and with polluted mind think about the cleaning the outside. I feel so sorry. Can't help because we are being addicted. Thinking about the compassion to the outwardly by killing the present moment mindfulness. Killing the present moment, the direct touch of the, the present moment. So what to do? So you have to understand if the mind is polluted, country is polluted. If the mind is polluted, forest is polluted. <coughs> if the mind is clear, all of them are clear. So therefore, mind your own business. Be mindful. There's one book written by all the jokes I have cracked in English. Be mindful and mind your own business. It's a very hard task. So we, have, we think we have a broad mind and not think about the patriotism and all the so I would say it's a polluted, it's a sign of pollution. It's a, it's a symptom of the polluted mind. So therefore, mind your own business that's the biggest contribution to your country it's the biggest contribution to the clarity of the forest so i i never think about the forest because i'm dwelling in the forest nothing to worry i never think about the country because i find day by day people are meditating country is prosperous why should i worry but still people are talking this and that i never take into my head and try to more and more be in the Present moment, please mind your own business. <coughs> Rest of the essay is good. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. සක්මන තුල නිදහසේ කිහිප විටක් ඇවිදිමි. මානසිකාරයෙන් තොරවම දෙපා චලණයට සිත යොමු කළ හැකි විය. මෙසේ සක්මන් කිරීමේදී විටින් විට සිතවිලි පැමිණේ. නමුත් එය සමග පැටලවීමට සිත උනන්දු වුවත් සතිමත් බව තුලින් එය මගහරවා ගත හැකි වුණි. එක් සක්මන් වාරයක් යනතුරු විතර්ක වලින් තොරව සක්මන පවත්තමි. යනුවෙන් දැඩි වීරයක්ගෙන සක්මන් කළ හැකි වුණි. මෙසේ ක්‍රමක්‍රමයෙන් සක්මන් වාර 10ක් පමණ එක දිගටම අකණ්ඩව සක්මන තුල සතිය පැවැත්වීමට හැකි වුණි. මෙසේ උත්සාහය සාර්ථක වූ නමුත් අධික ප්‍රීතියක් හෝ ආශාවක් ඇති කර නොගැනීමට වග බලාගත් බැවින් මෙම தত্ত্বය දෛනික කටයුතු කෙරෙහිද ඇති කර ගැනීමට සිත උත්සාහ දරන අයුරු දැකගත හැකි වුනි. පර්යංක භාවනාව. පර්යංකයට වාඩි වූ සැනින් පිම්බීම හැකිලිම ප්‍රකට වුනි. નિરાයාසයෙන් දැනෙන අරමුණෙහි සිත පිහිටුවාගෙන සිටියෙමි. මෙසේ සිටින විට බාහිර ලෝකයේම නොදැනී මාවද නොදැනී කිසිදු සිතවිල්ලක් හෝ අරමුණක් හෝ වේදනාවක් නොදැනී යන අයුරුත් නමුත් සතිය ගිලිහි නැති බව මම හොඳාකාරවම දැනගතිමි. මෙම தત્ත්වය දැනට මාස එකහමාරක පමණ කාලයක් සිට පවතී. ඊයේ වෙනත් යෝගී අයෙකුගේ කමඨහන සාකච්ඡා කිරීමේදී මේ මගේ කමඨහන් විස්තරය මැදයි මට සිතිනි. බොහෝ දෙනෙකු මාගෙන් නිදි නේද යනුවෙන් අසයි. නමුත් මා නිදි නොමැති බවත් සතියෙන් සිටි බවත් කියා වැඩක් නැති බවින් වැඩක් නැති බැවින් මුකුත් නොකියා හිඳිමි. ඔබ වහන්සේ පැවසූ පරිදි වෙහෙසකාරී නිදිබර ගතියක් නොමැති බවින්ද අරමුණ නැවත තිබූ තැනින්ම ප්‍රකට වීමෙන්ද පසුතැවීමක් හෝ කම්පාවක් නොමැති බැවින්ද තවද මා නිදා නොගත් බව තහවුරු කර තව දුරටත් තහවුරු කර ගතිමි. ඔබ වහන්සේ පැවසූ පරිදි මෙම අනාරම්මන தત્ත්වයේ පවතින සතිමත් භාවයට අවදි වන්න යන්න තවදුරටත් පැහැදිලි කර දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. කෙසේ කෙසේ නමුත් වෙහෙසකාරී ස්වභාවයෙන් තිබූ භාවනා පුහුණුව පෙරට වඩා ඊටමත් උද්‍යෝගයෙන් උනන්දුවෙන් කළ හැකි අයුරත් මම මේ මොහොත මේ තැන ගැන හැර වෙනත් බාහිර සියල්ල පිළිබඳ මම තිබූ සැලකිලිමත් බව ක්‍රමයෙන් අඩුවන බවත් බාහිරය ගැන සිහි වූ විට දැන් ඔබ අසතිමත් විගසින් දැන් ඔබ අසතිමත් යන සංඥාවත් නිතර නිතර මතුවන අයුරු නිරීක්ෂණය කළ හැකි උනේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. අපි අර ආරම්භන தત્ත්වයේ තමයි සම්මා විතක්ක වලට තියෙන හොඳම උත්තරේ නැත්නම් අනිමිත්ත සමාධිය අනිමිත්ත සත්‍ය කියලා දැනගත්තට පස්සේ ඒක නැවත නැවත කරනකොට ආය කවුරු කියලා දෙන්න ඕන ඉතින්ම තමයි යන්නේ. ඒක ස්වභාවිකයි. නැවත අනුග්‍රහයක් වෙනවා සුත්‍රමය වශයෙන් ලැබෙනකොට. ඉතින් ඒ නිසායි සරුවචන්සේ ධර්මදේශනාවට කියන්නේ හිතේ තියෙන විතක්ක සංකල්ප අඩු කරන්න මේ අනිමිත්ත ගතියට අගය කරන්න. මොකද නිමිති වලින් තමයි මුළු ලෝකෙම වණ කරලා තියෙන්නේ. අපි ගත්ත නිමිත්තයි ඉතින් නිමිති නැති වෙච්ච වෙලාවක ඉතින් ප්‍රශ්න නැහැ. ඉතින් ඒක තමයි කෙරෙන්නේ. ඒක මොනවත් කියන්නද ඕනේ කරගෙන යනකොට වෙන දෙයක් ඒක ඒකාන්ත දෙයක්. එහෙම නැත්නම් සිත් නියාමයක්. නිසා මේක දිගට කරිමිදී මෙන්න මෙහෙම අනියම් උපදේශ ටිකක් දෙන්න පුළුවන්. මේ දැන මේ දැනට කරන කාලසටහන කඩා ගන්න එපා. කය ලෙඩ කර ගන්න එපා. හිත අනම්මනම් ඔළුවේ දාගෙන අවුල් කර ගන්න යන්න එපා. මේ පිචල්ලිය සාධකට එහෙම තැම්පත් කරලා ඕකම කැරකෙන්න හරි. කැරකෙනවා කරනකොට ඉබේම යන්නේ ඒ විවේක තැනට තමයි. අදට නියමිත ප්‍රශ්න එතනින් අවසානයේ ඒ කියන්නේ අපි විනාඩි 20ක් විතර වගේ 15ට වැඩි ප්‍රමාණයක් මේ සක්මණෙන් අරගෙන තිනවා.